තව ප්‍රශ්නයක් තියෙනවා අපේ හැඳුරනේ මේ මේ සෝබන චෛතසික කියන එක මේ එතකොට අපේ හැඳුරනේ මෙතන අර එහෙම වර්ගීකරණයක් තියනවාද සාමාන්‍ය විහාරය හරි ඔබ වහන්සේලා අතර මේ ඔය ත්‍රිපිටක මේ අභිධර්ම ඉගෙන ගන්නකොට අශෝභන චෛතසික වගේ එකක් එහෙම තියනවාද අපේ අන්තරනේ අශෝභන කියලා කියන්නේ ඒවා තමයි අපි මුලින් කතා කරපු අකුසල චෛතසික 14 ඒවට කියන්නේ අකුසල චෛතසික. ඉතින් ඒවා ඕන නම් අශෝභන කියලා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ මේ අභිධර්මයේ පැහැදිලි කරනකොට ඒවා අශෝභන සිත් කියනවට වඩා අකුසල් සිත් කියන නමින් තමයි. ඉතින් අකුසල් කියන්නේ ඇත්තටම එහෙම ශෝභාවක් නැති ප්‍රභාවක් නැති සිත කිලිටි කරන ධර්ම. ඒ නිසා ඒවා කෙලින්ම අකුසල් සිත් කියලා හඳුන්ලා තියෙනවා. අනිත් ඒවා කුසල් සිත් කියලා තමයි හඳුන්වන්නේ. නමුත් ඒ කුසල් සිත්වල යෙදෙන චෛතසික විශේෂයෙන් කුසල චෛතසික කියලා මේ ටික නම් කළත් ගැටලුවක් නැහැ. ඒ කුසල චෛතසික කියන වචනයට තව වචනයක් තමයි ශෝභන. ශෝභන කියලා කියන්නේ සිත සෝභාමත් කරන, ප්‍රභාමත් කරන. කියන අදහසින් තමයි මේ නම යොදලා තියෙන්නේ. එහෙම නැත්නම් මේක ශෝභන චෛතසික කියන දෙයක් නෑ. කුසල චෛතසික කියවනම් ඒ ප්‍රමාණවත්. එහම අපේ වන්දනේ ප්‍රශ්න ටික බොහොම හොඳට පැහැදිලි කරලා දුන්නා. වංශරේ තේරුවන් සර් අවසරයි. දරාසන්න